මේ සත්ත ධම්මා අභිඤ්ඤය සත්ත නිද්දසවන්තුනේ ඉදාවස බික්කු සික්ඛා සමාදානේ තිබ්බච්ඡන්தோ හෝති ආයතින් ච සික්ඛා සමාදානේ අවිගත ප්‍රේමෝ ධම්මනිසන්තියා තිබ්බච්ඡන්දති ආයතින් ච ධම්මනිසන්තියං අවිගතපේමෝ ඉච්ඡා විනයේ තිබ්බච්ඡන්ද හෝති ආයතින් ච ඉච්ඡා විනයේ අවිගතපේමෝ පටිසල්ලානෝ තිබ්බච්ඡන්දෝ හෝති ආයතින් ච පටිසල්ලානේ අවිගත ප්‍රේමෝ බිරියාරම්භේ තිබ්බත් චන්දෝ හෝති ආයතින් ච විරියාරම්භේ අවිගත ප්‍රේමෝ සතිනේ පක්කේ තිබ්බච්ඡන්தோ හෝති ආයතින් ච සතිනේ පක්කේ අවිගත ප්‍රේමෝ දිත්ථි පටිවේදේ තිබ්බං චන්දෝ හෝති ආයතෙන් ච දිත්ථි පටිවේදේ අවිගත ප්‍රේමෝති පින්වත්නි අද ධර්ම දේශනාව පවත්වන්නේ නිද්දස වස්තු පිළිබඳව දම්සෙනෙවි සරියොත් මහ රහතන් වහන්සේ වදාළ දේශනාවක කොටසක් මේ මාත්‍රකා වශයෙන් ඉදිරිපත් කරන්නට යෙදුවේ. ඒ පිළිබඳව විස්තරයක් කර දීමට තමයි බලාපොරොත්තු වෙන්න. මේකේ ආරම්භය සිදුවන්නේ ආනන්ද මහ තෙරුන් වහන්සේ නිමිති කොටගෙනයි. දවසක් ආනන්ද හාමුදුරුව පින්ඩපාත වැඩියහම උන්වහන්සේට දැනගන්නට ලැබුණා මේ නිගණ්ඨ ශ්‍රාවකයෝ කියනවා ඒ අය මරණයටපත් වුනහම නැවත දස වර්ෂායකයකට පැමිණෙන්නේ නැහැ කිය. මේ නිද්දස කියන්නේ ඒකයි. ආයේ ඒගොල්ලන්ට වර්ෂ 10ක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ දස වර්ෂයේදී කාලක්‍රියා කළොත් එහෙම ඒ අයට කවදාවත් නැවත දස වර්ෂයක් ලබන්නේ නැහැ. දැන් 20 වර්ෂයකදී කාලක් ක්‍රියා කළත් එහෙමයි. මෙහි ප්‍රධාන වශයෙන් දශවස තමයි ගණන් අරගෙන තියෙන්නේ. නිද්දස වත්තු කියලා කියන්නේ මරණයටපත් උනායින් පස්සේ නැවත දශ වර්ෂයකට ආයුෂය නරඹන කියන තේරුම. ඉතින් ආනන්ද හාමුදුරුවෝ පින්දපාත්‍රට පසුව බුදුරජාණන් වහන්සේ හමු වෙලා මේ කාරණේ සැලකලා. නිගණ්ඨය නිගණ්ඨ ශ්‍රාවකයෝ මෙන්න මේ විදිහට ප්‍රකාශයක් කරනවා කියලා. එතෙන්දී බුදුරජාණන් වහන්සේ වදාරනවා ආනන්දය ඕක ගැලපෙන්නේ මේ නිගණ්ඨ ශ්‍රාවකයන්ට නෙවෙයි. මේ බුද්ධ ශාසනයේ ශ්‍රාවකයන්ට ප්‍රධාන වශයෙන් රහතුන් වහන්සේට රහතුන් වහන්සේට කියන්න පුළුවන් නිද්දස කියලා. ඒ කියන්නේ නැවත කවදාවත් කොහේ හරි ඉපදিলা උන්වහන්සේ දශ වර්ෂයකට පැමිණෙන්නේ නැහැ. ඒ රතන සූත්‍රයේ හැම තියෙනවානේ නිබ්බන්ති ධීරා යථායන් පදීපෝ කියලා. මේ පහන නිවේගයක් මෙන් ධීර රහතුන් වහන්සේලා නිවීමටපත් වෙනවා කියලා. දැන් පහනක් සුළඟට නිවෙන්න පුළුවන්. තෙල් ඉවර වෙලා නිවෙන්න පුළුවන්. තිරයක් ඉවර වෙලා නිවෙන්නට පුළුවන්. එහෙම එකක් නෙමෙයි මෙහි අදහස් කරන්නේ. තිරෙත් තෙලොත් කියන මේ දෙකම ඉවර වෙලා නිවීමටපත් වේ. නිදසුනක් වශයෙන් ගත්තහම කවුරු හරි කෙනෙක් පහනකට තෙල් දානවා තිර දානවා. මේ තෙල් දාන තිර දාන තුරු අනාගතයට කොයිතරම් කාලයක් හෝ මේ පහන දැල් වෙනවා. ඒ වගේ මේ කුසලා කුසලයන් රස කරන තුරු කොයිතරම් හෝ කාලයක් මේ පංච උපාදානස්කන්ධේ නැමැති පහන දැල්වෙනවා. ඒ තෙල් දාන, තිර දාන කුජලයා කල කිරෙනවා මේක. මේ කොච්චර ධම්මත් මේක ඉවරයක් නෑ කියලා. කල කිරීලා තෙල් දැමීමත්, කිර දැමීමත් නවතා ගන්නවා. එතකොට මොකද වෙන්නේ? මේ පහන තෙලුත් ඉවර වෙලා, තිරෙත් ඉවර වෙලා නිවීමටපත් වෙනවා. අනේ විදිය තමයි. නිබ්බන්ති ධීරා යථායන් පදීපෝ කියලා වදාලේ බුදුරජාණන් වහන්සේත් වදාරනවා ඒ නිගණ්ඨනාත පුත්‍රගේ කතාව මේ ශාසනයේ රහතුන්ටයි ගැලපෙන්නේ. රහතුන් නැවත දස වර්ෂයක් නෙවෙයි මොහොතක්වත් ලබන්නේ. පිරිනුවන් පෑවහම එතනින්ම අවසන්. මේ විදිහට කරුණ දක්වලා ඒ නිද්දස භාවයට ඒ කියන්නේ නැවත දස වර්ෂයකට ආවිෂාති කෙනෙක් නොවන හැටියට පිළිපැදිය යුතු ප්‍රතිපත්තියක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ වදාරනවා මෙන්න මේ විදියට ප්‍රතිපත්තිය පිරුවොත් නිද්දස වෙන්නට පුළුවන්. නිද්දස වෙනවා කියන්නේ මරණයටපත් වෙනා නැවත දස වර්ෂයකින් යුක්ත කෙනෙක් නොවෙන්නට පුළුවන් මේ ප්‍රතිපත්තිය පිළිවෙල. අනේ බුදුරජාණන් වහන්සේ වදාළ කාරණේම තමයි මේ ධම්සනේ සරියොත් මහරහතන් වහන්සේත් දේශනා කරන්න. හතමේ සත්‍ය ධම්මා අභිඤ්ඤය මේ විශිෂ්ට ඥානයෙන් අවබෝධ කරගත යුතු ධර්ම හතක් තියෙනවා ඒවා මොනවද? සත්‍ය නිද්දසවත්තුනි. මේ නිද්දස භාවයට පත්වෙන කාරණා හතක් කියන තේරෙන. මෙහෙම මාත්‍රකාව තබලා ඒ නිද්දස වීමට නැමත කවදාවත් දස වර්ෂා විස කෙනෙක් නොවීමට ඒ තියෙන කාරණා හටක් බුදුරජාණන් වහන්සේ දේශනා කර වඩා. අන්න ඒක තමයි මේ මාත්‍රිකා වශයෙන් ගත්තා. අපි දැන් මේ කාරණා එක එක අරගෙන සලකා බලන්නට ඕන. ඉද්ධාවසෝ බික්කු සික්ඛා සමාදානේ තිබ්බච්ඡන්தோ හෝති ආයතින්ච සික්ඛා සමාදානේ අවිගත තේන අවත්නිමේ ශාසනේ භික්ෂුව ශික්ෂා සමාදානයේහි තිබ්බච්ඡන්ද දැඩි වූ බලවත් වූ කැමැත්ත ඇති කරගන්නවා ආයතින්ච සික්ඛා සමාදානේ අවිගත තේන තම ඉදිරියටත් මතුමත්ෙහිත් ඒ ශික්ෂා සමාදානයේ පිළිබඳවට පටන් ගත්ත කැමැත්ත අතහරින්නේ නැහැ දිගටම ගෙනියනවා මේ ශික්ෂා සමාදානය කියන එක අටුවාවේ තෝරනවා ශික්ෂාම සම්පූර්ණ කර ගැනීම මේ බුද්ධ ශාසනයේ තියෙනවා අධිශීල ශික්ෂා අධිප්‍රඥා ශික්ෂා අද චිත්ත ශික්ෂා කියලා මේ ශික්ෂා තුනක්. එයින් අදි සීල ශික්ෂාව කියලා කියන්නේ උසස් වූ සීලය කියන තේරුම. යම් පංච සීලය ආරම්භ බලුවොත් සීලය. අෂ්ටාංග සීලය එක්ක තැබුවාම අෂ්ටාංග සීලය අදි සීලය. අෂ්ටාංග සීලය සීලය දස සීලය අදි සීලය. මේ විදිහටයි ගණන් ගන්නේ. ඉතින් අන්තිමට ගිහිල්ලා උපසම්පදා සීලේ තමයි ශ්‍රේෂ්ඨම අදි සීලය බවට පත් වෙන්නේ. එතකොට මේ අදි සීලය සම්පූර්ණ කිරීම සඳහා බලවත් වූ කැමැත්ත කුසල ඡන්දය කියන එක ඇති කරගන්නේ. ඊළඟට දෙවෙනි එක තමයි අධිචිත්ත ශික්ෂාව කියන්නේ. අධිචිත්ත ශික්ෂා කියලා කියන්නේ ප්‍රධාන වශයෙන් නීවරණයන් ප්‍රහාණය කරලා ඥාන අභිඥා අස්ත සමත්ති මේව උපදවා ගැනීම. ඒකට කියනවා අධිචිත්ත ශික්ෂාව කියලා. සමාධි භාවනා වශයෙන් මේ කටයුතු කිරීම සම්පූර්ණ කර ගැනීම තමයි අදි චිත්ත ශික්ෂාව වඩනවා කියන්නේ. තුන්වෙනුව අදි ප්‍රඥා ශික්ෂාව. විදර්ශනා ප්‍රඥා මාර්ග ප්‍රඥා ආදි කොට ඇති මේ ප්‍රඥාව වැඩි දියුණු කිරීම තමයි අධි ප්‍රඥා ශික්ෂා කියලා කියන්නේ. මේ විදිහට අධි ශීල, අධි චිත්ත, අධි ප්‍රඥා කියන මේ ශික්ෂා තුන සම්පූර්ණ කර ගැනීම සඳහා තිබ්බච්ඡන්தோ හෝති. බලවත් වූම දැඩි කැමැත්ත කුසල ඡන්දේ ඇති කර ගන්න. ආයතින්ච සික්ඛා සමාදානේ අවිගත ප්‍රේම මතමත්ථිත් මේ ශික්ෂා තුන සම්පූර්ණ කර ගැනීම සඳහා කටයුතු කිරීම අර මුලදී ගත්ත දැඩි කැමැත්ත බලවත් වූ කැමැත්ත කුසල ඡන්දය අඩු කරගන්නේ නැතුව ඉදිරියට දිගටම කරගෙන යාම තමයි ආයතෙන්ච සික්ඛා සමාදානයේ අවිගත ප්‍රේමෝ කියලා වදාළා. මේ විදියට ක්‍රමයෙන් අධි සීල, අධි චිත්ත, අධි ප්‍රඥා කියන මේ ශික්ෂා තුන සම්පූර්ණ කර ගැනීමයි මේ පළවෙනි කාරණයෙන් අදහස් කරන්නේ. ඊළඟට අපි බලමු දෙවෙනි කාරණා ධම්ම නිසන්තියා තිබ්බච්ඡන්தோ හෝති ආයතෙන්ච ධම්ම නිසන්තියා අවිගත පේ ධම්ම නිසන්තිය පිළිබඳව බලවත් වූම දැඩි කැමැත්ත කුසල ඡන්දය ඇති කරගන්නම මතමත්ෙහි ඒ ධම්මනුශාන්තිය පිළිබඳව බලවත් කැමැත්ත කුසල ඡන්දය ඇති කරගන්න. මේ ධම්මනිසන්ති කියන්නේ මොකද්ද? මේ විදර්ශනාවට කියන නමක්. පංච උපාදානස්කන්ධය පිළිබඳව එහෙම නැත්නම් නාම රූප ධර්මයන් පිළිබඳව අවධානය යොමු කරලා අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් අසුභ වශයෙන් මේ විදිහට භාවනා මානසිකාරයේ පැවැත්වීම තමයි ධම්ම නිසන්ති කියලා කියන්නේ ධම්ම කියන්නේ පංච උපාදානස්කන්ධය නිසන්ති කියන්නේ අර විදිහට මේ අනිත්‍යාදී වශයෙන් ඒක හොඳට සැලකීම භාවනා මානසිකාරයේ පැවැත්ම. ඒ වගේම වරක් දෙකක් කරලා නවතින්නේ නැතුව මතමත්ෙහිත් දිගටම අර බෙදර්ශනාව වැඩි කරගෙන කර ගැනීම සඳහා මුලින් පටන්ගත්තු බලවත් ඡන්දය දැඩි කැමැත්ත කුසල ඡන්දය නොකඩවාම ඉදිරියට පවත්වාගෙන යනවා ආයතින්ච ධම්ම නිසංසියා අවිගත ප්‍රේමෝ කියලා මේ වදාලේ කාරණේ තමයි. ඔය දෙවෙනි කාරණේ ඊළඟට තුන්වෙනි කාරණය ඉච්ඡා විනයේ තිබ්බච්ඡන්தோ හෝති ආයතින්ච ඉච්ඡා විනයේ අවිගතතේ මේ ඉච්ඡා විනය කියලා කියන්නේ සංනාම ප්‍රහාණය කිරීම. සංනාමට කියනවා ඉච්ඡා කියලා. ඒක ඊ타ත්ම දැඩිව තියෙනවා නම් මහිච්ඡා කියලා කියනවා. අඩුව තියෙනවා නම් අප්පිච්ඡා කියලා කියනවා. කොහම වුණත් මේ ઈච්ඡා කියන පදයෙන් අදහස් කරන්නේ තණ්හාව ආසාව. ઈච්ඡා විනය කියලා කියන්නේ ඒක නැති කිරීම ප්‍රහාණය කිරීම. ඒ තණ්හාව නැති කිරීමෙහි ප්‍රහාණය කිරීමෙහි බලවත් වූම දැඩි කැමැත්ත කුසල ඡන්දය ඇති කර ගන්නට. ඒ ඇති කරගත් කුසල ඡන්දය මතුමත්ෙහිත් නොකඩවා ඉදිරියට අරගෙන යන්නට ඕන. ඉච්ඡාබිනේ කියලා කියන්නේ ඒක තමයි. මෙහිදී මේ විනය කියන එක පස්සාකාරයකින් බෙදී යනවා. විනය කියන්නේ නැති කිරීම ප්‍රහාණය කිරීම කියන තේරුම. පළවෙනි එක තමයි තදංග විනය. කුසල ධර්මයන්ගේ බලයෙන් ඒ තණ්හාව ප්‍රහාණය කිරීම. පිළිදසුණක් වශයෙන් ගත්තාම දානයක් දෙනවා කියලා හිතමු. තමන් හරි හම්බ කරගත්ත දේ වියහිදම් කරන. තමස් සෑහෙන මහන්සියක් දරලා තමයි මේ දාණය දෙන්නේ දාන පින්කම කරන්න. එතකොට මේක තණ්හාවෙන් කරන්න බෑනේ. මේ වස්තුව මගේ කියන සිතින් අල්ලාගෙන තියෙන තණ්හාව අස්කරලා දාලා තමයි මේ දාණය දෙන්නේ පරිත්‍යාගය කරන්න. එතකොට තමන්ගේ හිතේ තිබෙච්ච තණ්හාව අයින් වෙලා යනවා. යමක් දීමේදී ආහාර පාන හෝ පොද පරිස්කාර හෝ වෙන සංඝහාට පූජා කරන ගරු භාණ්ඩ හෝ චෙත්තතු විහාර ආරණ්‍ය සේනාසන හෝ පරිත්‍යාග කලානම් එතන තණ්හාව తాවකාලිකව ප්‍රහාණය කරලා මේ දේශනාවේ තියෙනවා දීමනාව පිළිබඳව මුත්තචාගෝ ඒ පදයෙන් අදහස් කරන්නේ යමක් දුන්නා නම් දුන්නම්. ඒ තමන් දීපු දේ පිළිබඳව ඒ ලබාගත්තු තැනත්තා ස්වාමීන් වහන්සේලා හෝ වෙන යම් අනුග්‍රහ බුද්ධියෙන් දීමක් හෝ ඒ ලබාගත්තු තැනත්තා මේකට මොකද කරන්නේ? එයා පරිහරණය කරනවද? වෙනත් කෙනෙකුට දෙනවද? මේ විකුණ ගන්නවද විනාශ කරනවද මේ විදියට හිතන්න කිසිදු අයිතියක් නැහැ. එහෙම හිතුවනම් තමන්ගේ අර දාණය දීලා ඇතිවෙන තණ්හාව ප්‍රහාණය වීම හරියට කෙරෙන්නේ නැහැ. ඇතැම් අය විහාර පන්සල් වගේ දේවල් හදලා මහා සංඝයාට පූජා කරනවා කියලා දෙනවා නමුත් තමන්ගේ ආධිපත්‍යයක පවත්වනවා වලිගය ඉතුරු කරගෙන දෙනවා තමන්ගේ බලය තබාගෙන ඒක දීමනාවක් නෙමෙයි එහෙම දුන්නට මේ ඉච්ඡා විනය කියන එක වෙන්නේ නැහැ සම්පූර්ණයෙන් තමන්ගේ ආයිතිවාසිකම් අත්හැරලා දීමෙන් තමයි මේ ඉච්ඡා විනය ඇති වෙන්නේ මුත්ත ඡාගෝ කියලා දේශනා කියන්නේ ඒකට තමයි. තමන් යමක් පරිත්‍යාගයේ කළා ඒක ගැන ආයි සෙවීමක් බැලීමක් මොනවත් නැහැ. මම හොඳ පින්කමක් කරගත්තා කියලා සතුටු වෙනවා. අන්න ඉච්ඡාබිනේ තණ්හාව ප්‍රහාණය වීම తాවකාලික වශයෙන් සිදුවේ. ඒකට කියනවා තදංග ප්‍රහාණය කියලා. ඊළඟට ධානා අභිඥා ආදී උපදවා ගැනීමෙන් කාමච්ඡන්දාදී නොයෙක් ක්ලේශ ධර්මයන් සංහාව ප්‍රධාන කොට ඇති සේරම යටපත් කරනවා. මතු නොවන හැටියට ඔබා තබනවා. සමහරේට කාලයකට මතු නොවන හැටියට ඒව යටපත් කරනවා. ඒකට කියනවා විස්කම්බන ප්‍රහාණය කියලා. තණ්හාව යටපත් කළාම දානවා. තුන්වෙනි එක සමුච්ඡේද ප්‍රහාණය කියන්නේ සමුච්ඡේද විනය සදාංග විනය විස්කම්බන විනය ඊළඟට සමුච්ඡේද විනය සහ මුලින්ම තණ්හාව නැවත නූපදින හැටියටම ප්‍රහාණය කළා දාන ඒක ਸਰව ප්‍රකාරයෙන්ම සිද්ධ කෙරෙන්නේ රහත් මාර්ග ඥාණයෙන් නමුත් ඊට මෙහාදිත් සෝවාන් මාර්ග ඥාණයෙන් උනත් අවිද්‍යා තණ්හා කියන මේ දෙකේ සතර පායට ගෙන යන ගොරෝසු හරිය විනයනය කරනවා ප්‍රහාණය කරනවා මාර්ග ඥානයකින් සහ මුලින්ම ප්‍රහාණය කිරීම නැති කිරීම තමයි මේ සමුච්ඡේද විනය කියලා කියන්නේ. උපමාවක් වශයෙන් ගත්තාම මේ තදංග විනය කියන එක හරියට පැලවෙන වර්ගයේ ගහක අතු ටික කැපා දැම්මම ඒක නැවත නැවතත් ලියලල වැටෙනවා. ඊළඟට විස්කම්බන විනය කියන එක ඒ ගහ මුලින් කපා දැම්මා. මේක පළවෙනි වර්ගයේ එකක් නිසා නැවත පළවෙනවා. සමුච්ඡේද විනය කියන එක ඒ ගහ සහ මුලින්ම උදුරලා කෑලි වලට කපලා වේලලා පුරුස්සා දමන. ඒකට නැවත කවදාවත් ඒ ගහ හැදෙන්නේ නැහැ. ඒ වගේ මේ තණ්හාව සහ මුලින්ම ඉවර කරනවා. ඒක සහ මුලින්ම ඉවර කරන්නේ රහත් මාර්ග ඥාණයෙන් නම් සෝවාන් සකරදාගාමි අනාගාමි කියන මේ මාර්ග ඥාන වලදීත් ඒක ශේෂයක් එක්තරා ප්‍රමාණයක් මේ තණ්හාවේ නැවත නූපදින හැටියට නැති වෙලා ඒක තමයි සමුච්ඡේද විනය කියන්නේ. හතරවෙනි එක පටිප්පස්සද්ධි විනය. මාර්ග ඥානයක් පහළ වීමෙන් සංනාම සමුච්ඡේද වශයෙන් විනාශ වෙන ඒ ප්‍රමාණය. ඵලයෙන් වෙන්නේ මොකද සංසිඳන. මාර්ග ඵලයෙන් කෙලෙස් ප්‍රහාණය වෙන්නේ නැහැ සංසිඳන. ඒකද කියනවා පටිප්පස්සද්ධි ප්‍රහාණය. විනය කියලා. ඊළඟට නිස්සරණ විනය. නිස්සරණ විනය කියලා කියන්නේ නිර්වාණ. නිර්වාණය සියලු දෙයින්ම වෙන් වෙච්ච එකක් සියලු සංකත ධර්මයන්. නිවන තමයි නිස්සරණ විනය කියලා කියන්නේ. මේ විදිහට සදංග විනය විස්කම්බන විනය, සමුච්ඡේද විනය, පටිප්පස්සද්ධි විනය, නිස්සරණ විනය වශයෙන් පස් ආකාරයකින් මේ ඉච්ඡා විනය තණ්හාව නැති කිරීම කරන්න පුළුවන්. ඉතින් ප්‍රධාන වශයෙන් අදහස් කරන්නේ රහත් මාර්ග ඥාණයෙන් සහමුලින් විනාශ කිරීම. එහෙම වුණත් සෝවාන් සතරදාගාමි අනාගාමි කියන මේ මාර්ග ඥාන වලදී ඒ ඒ ප්‍රමාණයෙන් තණ්හාව සාමුලින්ම ප්‍රහාණය වෙලා යනවා. එතකොට මේ තණ්හාව ප්‍රහාණය කිරීමේ තිබ්බච්ඡන්தோ හොති බලවත් වූ දැඩි කැමැත්ත ඕනකම කුසල ඡන්දය ඇති කරගන්නවා. ආයතින්ච ඉච්ඡා විනේ අවිගතපේ මතුමත්හෙත් මේ තණ්හාව නැති කිරීම ප්‍රහාණය කිරීම පිණිස අර පටන්ගත් වූ කැමැත්ත උත්සාහය අත නොහැර ඉදිරියටමත් අරගෙන ඒකයි මේ තුන්වෙනි කාරණයෙන් අදහස් කරන්නේ මෙතන කාරණා හතක් තියෙනවා මේ ඒ ඒ කාරණා එකකින් වුණත් අර නිද්දසවත් වෙන්නට පුළුවන් නමුත් කාරණා හතක්ම බුදුරජාණන් වහන්සේ මෙහිදී දේශනා කර වදාලා ඒකම තමයි නැවත සරියොත් මහරහතන් වහන්සේ මේ දේශනා කරන්නේ. ඊළඟට හතරවෙනි කාරණා පටිසල්ලානේ තිබ්බච්ඡන්தோ හෝති ආයතින්ච පටිසල්ලානේ අවිගත පේන ප්‍රතිසල්ලාණයෙහි බලවත් වූම දැඩි කැමැත්ත කුසල ඡන්දේ ඇති කරගන්නවා. ඒ ඇති කරගත්තු කුසල ඡන්දය මතමත්ත්‍යෙහිත් නොනැසෙන හැටියට දිගටම අරගෙන යනවා. ආකින්ච ප්‍රතිසල්ලාණේ අවිගත ප්‍රේමෝ කියලා වදාළේ. මේක දිගටම අරගෙන යනවා. මේ ප්‍රතිසල්ලාණ කියන පදයෙන් නොයෙක් දේ අදහස් කරනවා දැන් බුද්ධ දේශනාවේ බුදුරජාණන් වහන්සේ ගැන විස්තර වෙනකොට පටිසල්ලානා බුද්ධිතෝ කියලා කියනවා. එතන අදහස් කරන්නේ මේ ඵල සමාපත්තියෙන් නැගී සිටලායි බුදුරජාණන් වහන්සේ මේ වඩින්නේ කියලා. මෙහිදී අදහස් කරන්නේ ඒකීව හුදකලාව සමාධි විදර්ශනා භාවනා කරමින් වාසය ජන සමාජයෙන් ඈත් වෙලා ඒකීව හුදකලාව සමාධි විදර්ශනා භාවනා කරමින් වාසය කිරීම තමයි පටිසල්ලාණය කියන්නේ. මෙහිදී තමන් තනිවම නෙමෙයි තවත් අය හිටියත් මේකට බාධාවක් වෙන්නේ සමාන අදහස් ඇති. දැන් පටිසල්ලාණය කියන ඒකීව භාවනා කිරීමට ආරණ්‍ය රුක්ෂ මූල ශූන්‍යාගාර කියලා තුනක් බුදුරජාණන් වහන්සේ වදාළා කියලා. ඉතින් සාමාන්‍ය අයට මේ ආරණ්‍ය වෘක්ෂ මූල කියන දෙක ලබා ගැනීම අපහසුයි. සාමාන්‍ය ගිහි පින්වතුන්ට. ඒට පුළුවන් එක තමයි ශූන්‍යාගාරය. ඉතින් මේ හුදකලාව භාවනා කරනවා කියන වදාළට වැඩිපුර ප්‍රමාණයක් එහෙම තමන් ජන සමාජයෙන් ඈත් වෙලා ශුන්‍යාගාරයකට පැමිණිලා භාවනා කරනවා නම් ඒකත් පටිසල්ලාණේ තමයි. ගණන වැඩි වුණාට හැමදෙනාගේම අදහස් සමානයි කාය වචී සංවරය ඇති කරගෙන භාවනාව. එතකොට හුදකලාව ඒකීව මේ ජන සමාජයෙන් ඈත් වෙලා භාවනා කිරීම තමයි පටිසල්ලාණය කියලා කියන්නේ. මේ හතරවෙනි කාරණය. ඊළඟට විරියාරම්භේ තිබ්බච්ඡන්தோ හෝති ආයතින්ච විරියාරම්භේ අවිගතපේ වීර්ය ආරම්භ කිරීමෙහි බලවත් වූම දැඩි කැමැත්ත ඇති කරගන්න. ඒ ඇති කරගත්තු කැමැත්ත කුසල ඡන්දය එයින් නොනවත්තා. ආයතින්ච විරියාරම්භේ අවිගතපේ මතුමත්ෙහිත් ඒ ආරම්භන ලද වීරිය විගටෝම ගෙන යනවා. ඒක තමයි මේ පස්වෙනි කාරණා. වීරිය කියනකොට මේ වීරිය බොහෝ තැන්වල තුන් ආකාරයකට බෙදී යනවා. ඒක ධාතු කියන නමින් තමයි සඳහන් වෙන්නේ. ආරම්භක ධාතු, නික්කම ධාතු, පරක්කම ධාතු කියලා. ආරම්භක ධාතු කියන්නේ මේ මුලින්ම වීරිය ආරම්භ කරනවත්. ඒකේ තරම් බලවත් නැහැ වීරිය ආරම්භ කරන. ඒ අවස්ථාවට කියනවා ආරම්භක ධාතු කියලා. ඊළඟට කුසීත ගමෙන් නික්මිච්ච අවස්ථාවට කියනවා නික්කම ධාතු කියලා. තමන් බලාපොරොත්තු වෙන දේ ලැබෙනතුරු නොනවත්තා කරන වීරිය දැඩි පරාක්‍රමය මගේ ශරීරයේ මස්ලේ සේරම වේලිලා ගිහිල්ලා හමයි යටයි නහරයි පමණක් ඉතුරු වුණත් මම් පටන්ගත්තු වීරිය නවත්තන්නෑ කියන දැඩි අධිෂ්ඨානයෙන් යුතුව වීරිය කිරීම තමයි පරක්කම ධාතු කියන්නේ. මේ වීරියේ අවස්ථා තුනක් තමයි මෙතන අදහස් කරන්නේ. ඒ වගේම මේ තැන්වලදී අදහස් කරන්නේ සම්මයක් ප්‍රධාන වීරිය කියන එක. ඒ සම්මයක් ප්‍රධාන වීරිය කශ්‍යප සංයුක්තයේ සරියොත් මහ රහතන් වහන්සේ වදගේ අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ වදාරනවා ඉදාවසෝ බික්කු අනුප්පන්නාමේ පාපකා අකුසල ධම්මා උපපජ්ජමාන අනත්ථාය සංවත්තේයන්ති ආතප්පං කරෝති. හැවත්නි මේ ශාසනයේ භික්ෂුව නූපන්නා වූ අකුසල ධර්මයන් උපන්නොත් මට අනර්ථයේ පිණිස හේතු වෙයි කියලා සම්මයක් ප්‍රධාන වීරිය ආතප්ප ආතප කියන වීරිය ඇති කරගන්න. ඊළඟට uppannāme pāpakā akusalā dhammā appahīyamāන අනත්ථාය සංවත්තේයන්ති ආතප්පං කරෝ. uppannāo me lāmaka akusala dharmayan ප්‍රහීන වෙලා ගියේ නැතිනම් මට අනර්ථයේ පිණිස හේතු වෙයි කියලා වීරිය ගන්නම කෙලස් තවන වීරිය ඇති කරගන්න. මේ උපන්නා වූ අකුසල ධර්මයන් වහාම නැති කර දමන්නට ඕන. මේ අපේ රටේ ඈත අතීතයේ තරුණ භික්ෂූන් වහන්සේලා පිරිසක් පින්ඩපාත වැඩ ඒ වඩිනකොට එක් තරුණ භික්ෂූන් වහන්සේ නමකට ඥාන රූපයක් දැකලා සාගය ඇති වුණා. උන්වහන්සේට අඩියක්වත් ඉස්සරහට තිබ්බේ නැහැ. අන්න මේ ඇතිවෙච්ච අකුසලය නැති කර දමන්නට ඕන. සම්මයක් ප්‍රධානය කියන්නේ ඒකයි. පාත්‍රයේ තිබිච්ච ආහාර ටික අනික් ස්වාමීන් වහන්සේලාගේ පාත්‍රවලට දමලා පාත්‍රේ හොදාගෙන ගියා ගුරු හාමුදුරුවෝ ළඟට. ගිහිල්ලා වටේට වටේට වඳින්න පටන් ගත්තා. මොකද ආයස්මත්නි අද මේ අමුතු විදිහකට වඳින්නේ කියලා. ස්වාමීනි මට මේ විදිය රෝගයක් හැදුණා. මේ රෝගය සුව කරගන්න ලැබුණත් පමණයි ඔබ වහන්සේව මට නැවත දකින්න ලැබෙන්නේ නැත්නම් මගේ අවසානය. එහෙම කියලා මහා සංඝරක්කිත කියන තෙරුන් වහන්සේ හොයාගෙන ගියා. උන්වහන්සේ රහතුන් වහන්සේ නමක් යනකොට තමන් ඉන්න කුටියේ ගොම ගානවා. ඉතින් මේ තරුණ භික්ෂුන් වහන්සේට පාත්‍ර සිවුරු තියන්නේ. ස්වාමීනි පාත්‍ර සිවුරු තියන්න පුළුවන් මට මේ විදිය රෝගයක් හැදිලා තියෙනවා. ඔබ වහන්සේට පුළුවන් දෙයක සුව කරන්න. ඇවැත්නි හොඳම තැනටයි ආවේ බය නැතුව පාත්‍ර තියන්න කිව්වා. ඉතින් පස්සේ මේ තරුණ භික්ෂූන් වහන්සේ ගැන සොයා බලලා සුදුසු කර්මාස්ථානයක් දෙන්න වඩන්න කියලා. උන්වහන්සේ වාඩි වුණා භාවනාවට ස්ථිර අධිෂ්ඨානය. මගේ මස්ලේ වේලිලා ගිහිල්ලා සමායේ ඇටයි නහරයි ඉතුරුණා. මම මේ ඉරියව් වෙනස් කරන්නේ මේ රාගය නැති කළා මිසක්. උන්වහන්සේ ආසනයේම රහත් වුණා. මෙන්න මෙහෙම තමයි උපන්නා වූ අකුසල ධර්මයන් නැති කිරීම සඳහා වීර්යය ගන්න. අනුප්පන්නාමේ කුසල ධම්මා අනුප්පජ්ජමානා අනත්ථාය සංවත්තේයන්ති ආතප්පං කරණ. නූපන්නා වූ කුසල ධර්මයන් ඉපදුනේ නැතිනම් මට අනර්ථයේ පිණිස හේතු වෙයි කියලා වීරිය ගන්නවා කෙලස් තවන වීරිය ඇති කරගන්න. නූපන්නා වූ කුසල් කියන්නේ සමාධි විදර්ශනා ධර්ම. ඒවා ඉපදිලා නැතිනම් හොඳට උපදවා ගන්න. එහෙම වෑයම් කරනම කෙලස් තවන වීරිය ඇති කරගන්න. මේ සම්මයක් ප්‍රධාන වීරියටම තමයි කෙලස් තවන වීරිය කියන්නේ. uppannāme kusala dhamma pahiyyamāna අනත්තාය සංවත්තේයන්ති ආතප්පං කරෝති. උපන්නා වූ මේ සමාධි දර්ශනා කුසල ධර්මයන් පිරිහිනා ගියොත් මට අනර්ථයේ පිණිස හේතු වෙයි කියලා කෙලස් තමන වීරිය ඇති කරගන්න. මෙන්න මේක තමයි වදාළේ විරියාරම්භේ තිබ්බච්ඡන්தோ බලවත් වූම කැමැත්ත ඕනකම කුසල ඡන්දය ඇති කරගන්න. ඊළඟට ඉදිරියටත් ඒක නොනවත්වා ගැනීම. ඔය මහා සීවතරන් මහන්සේ ආදීන් මෙන් අවුරුදු 5 10 15 20 30 දිගටම මේ පටන්ගත් වීර්ය අරගෙන. මේක තමයි මේ පස්වෙනි කාරණේ වීර්ය ආරම්භයේ ප්‍රතිබඳව බලවත් වූම කැමැත්ත ඡන්දය කුසල ඡන්දය ඇති කර ගැනීම. හයවෙනි කාරණේ සතිනීපක්කේ තිබ්බච්ඡන්தோ හෝති ආයතින්ච සතිනීපක්කේ අවිගතපේ. සතිනීපක්කේ බලවත් වූම ඡන්දය කැමැත්ත කුසල ඡන්දය ඇති කරගන්න. මතමත්හිත් ඒ පටන්ගත්තු කැමැත්ත ඡන්දය නොකඩවාම ඉදිරියට අරගෙන යනවා. සති නේපක්ක කියන්නේ අපට පුරුදු හැටියට සිහි නුවණ කියන්නේ. ඒ සතිය විස්තර කරන තැන්වලදී හැමතැනදීම සති කිව්වන. අදහස් කරන්නේ කාය වේදනා චිත්ත ධම්ම කියන මේ සතර සතිපට්ඨානයන් පිළිබඳව පිළිහිටවා ගන්න සිහි. බොහෝ තැන්වල මේ සති නේපක්ක කියලා. සිහියට ප්‍රඥාවත් එකතු කරලා තියෙනවා. ප්‍රඥාවෙන් යුක්ත වූ සිහිය තමයි බලවත්. මේ පිළිබඳව සීකාවේ හොඳ විස්තරයක් තියෙනවා. මේ සතිනේපක්ක කියන පද වලින් අදහස් කරන්නේ සති සම්පජඤ්ඤය කියලාහි අදහස් කර විස්තර කරනවා සති සම්පජඤ්ඤය කියලා මහා සතිපට්ඨාන සූත්‍රයේ වෙනම කර්මස්ථානයකුත් කියනවා මේ සති සම්පජඤ්ඤය කියන එක හතර ආකාරයකට බෙදී යනවා පළවෙනි එක සාර්ථක සම්පජඤ්ඤය කියලා. දැන් භාවනා වඩන කෙනෙක් නම් Tamanට ගමනක් යන්න ඕනාද? වෙන යම්කිසි කටයුත්තක් කරන්න ඕනාද? යම්කිසි කාර්යයක් කරන්න සිදු වුණා. එතකොට කල්පනා කරනවා මේ ගමන යාමෙන් මේ කටයුත්ත කිරීමෙන් මගේ භාවනාව පිරිහෙයිද භාවනාවට බාධකයක් පැමිණේ. බාධකයක් පැමිණෙනවා නම් ඒ ගමන හෝ ක්‍රියාව කරන්න. එහි අර්ථය සලකා කටයුතු කිරීම තමයි සාත්‍යක සම්පජන්ය. මේක භාවනාවට පමණක් නෙමේ සාමාන්‍ය ජීවිතයේදී යම් කටයුත්තක් කරනකොට ව්‍යාපාරයක් කරනකොට අධ්‍යාපනයක් ලබනකොට මොනවා හරි දෙයක් කරනකොට මේකෙන් මට මොකද වෙන්නේ මේක ප්‍රතිඵලය මොකද්ද මේකෙන් මට දියුණුවක් වේද පිරිහීමක් වේද ආදි වශයෙන් සලකා බලලා Tamange පිරිහීමක් ඇති වෙනවා නම් ඒව නවත්තලා දාලා හිටන් දියුණුව ඇති වෙන දෙයක් තමයි කරන්නේ ඒක තමයි සාර්ථක සම්පජන්ණය දෙවෙනි එක සප්පාය සම්පජාඤ්ඤ භාවනාවට සැපවත් වීම. භාවනාවට යෝග්‍යද කියලා කල්පනා කරලා කටයුතු කිරීම. දැන් භාවනාවට ඊතා යෝග්‍යයි ධර්ම ශ්‍රවණය. චෛත්‍ය බෝධි වන්දනාවනත් වරදක් නැහැ. නමුත් ඒවට ගියහම අතිවිශාල ජනකායක් රැස්වලා ඉන්නවනම් ඉතින් භික්ෂුන් වහන්සේ නමකට නම් මේ තැන්වල තමන්ට පුළුවන් ඉහළ මට්ටමකින්ම හැඳ බලඳගෙන කාන්තාව සුරංගනාවන්ගෙන් සැරිසරනවා මේ සුභ අරමුණ දැක්කහම තමන්ට රාගාදී කෙලෙස් ඇති වෙන්නේ භාවනාවට බාධක ඇති වෙන්නට පුළුවන්. ඒ නිසා ධර්ම ශ්‍රවණය කිරීම හොඳ එකක් වුණත් තමන්ගේ භාවනාවට මෙනේ බාධකයේ සලකලා හිටන් ඒක කරන්න. තමන්ගේ භාවනාවට සැපවත් වෙන ආකාරයට කටයුතු කිරීම තමයි මේ සප්පාය සම්පජන්නේ කියලා කියන්නේ. තුන්වෙනි එක ගෝචර සම්පජාඤ්ඤය. ඒ තමන් වඩන භාවනා කර්මස්ථාණයෙන් වෙන් නොවි වාසය කෙරේ. මේක එදා ඈත අතීතයේ භික්ෂූන් වහන්සේලා පිළිබඳවයි විස්තර කරලා තිබෙන්නේ. අද වගේ නෙමේ ඒ කාලේ භික්ෂූන් වහන්සේලාට උදේවරු සෑහෙන ගත වෙනවා මේ දාන ටික හොයා ගැනීම සඳහා අවස්වරයේ තමයි බොහෝ සෙයින් භාවනාවට කටයුතු කරේ. ඒ තමන්ගේ කර්මස්ථානේ අරගෙන යනවා. ඒ පුජ්‍යලයේ හතර දිනක් ඉන්නවා. පළවෙනි එක්කෙනා තමයි හරතින පච්චා. තමට පින්දපාත යනකොට කර්මස්ථානේ අරගෙන යනවා පහු ගේන්නේ. අලියම අවදිලා පෑන් ටිකක් වළඳලා බොවමලු විහාර ආරාමයේ අතුපතු කාලා වත් පිළිවෙත් කළා පෑන් පෙරහා තබලා පින්ඳ පාතය. දෙහිල් නැයතන් ඉතින් පින්ඳ පාත කරගන්න. ඉතින් මහා ජනයා බොහොම ඉහළ මට්ටමකින් සලකනවා මේ ලොකු ආන්දරන් වහන්සේ ගැන මේ කියන්නේ. කොහොම ගෞරවයෙන් මේ කටයුතු කරන දැන් කර්මස්ථානයෙන්ම තමයි මේ සේර කර්මස්ථානයේ කඩන්න නැතුව ගියා දැන් ආපහු වඩින වඩිනකොට පින්දපාත වැඩියේ තරුණ භික්ෂූන් වහන්සේලා අහනවා ස්වාමීන් වහන්සේ ආය ඔබ වහන්සේගේ නෑදෑයද අන්න පටන් ගන්නවා ඇවැත්ති මගේ නෑ එන මේ බලන්න අපිට දුර්භික්ෂයක් ආවත් මේ අය නිසා දුර්භික්ෂයක් අපේ ආහාර පාන ටික අපට සපලය දෙනවා. සිවුරු පිරිකර සපලය දෙනවා. ඉන්න තැන සපලය දෙනවා. මේ දෙමාපිය වගේ සහෝදරයෝ වගේ මේ අය අපේ රක බලා ගන්නවා කියලා ඔන්න කතාවට පටන් ගත්තා. කර්මස්ථානේ කැඩුණා. කර්මස්ථානේ ගෙනිච්චා ආපහු අරගෙන ආවේ නැහැ. ඊළඟට නේව හරති පච්චාර තව එක්කෙනෙක් කර්මස්ථානයේ අරගෙන යන්නේ නැහැ ආපහු ගේනවා. එතම් භික්ෂූන් වහන්සේලාට අලුයම අවදි වෙලාය කටයුතු කරනකොට මේ ජඨරාග්නිය නගිනවා. අද ඔය ගෑස්ට්‍රික් කියන වාගේ බඩ දන්න, පපුව දන්න හැදෙනවා. උන්වහන්සේ බොහොම අමාරුවෙන් වත් පිළිවෙත් කටයුතු ටික කරනවා. මේ කර්මස්ථානයක් ගෙන යාමට තනම් උන්වහන්සේගේ සෞඛ්‍ය මේ අවස්ථාවේ හොඳ නෑ ඒක අමතක වෙනවා. ඉතින් ගමට බින්දපාත වඩිනවා. වැඩියහම ඒ කාලේ කැඳ පූජා කරන සිරිතක් තිබිලා තියෙනවා. ඔය පැරණි කැඳ ඔරුව එහෙම තියන්නේ ඒකයි. ඒ වගේ මේ ගම්වල විවේක තැන්වල ආසන පනෝල තිබිලා තියෙනවා ස්වාමින් වහන්සේලාට භාවනා කරා. අර කැඳ ටිකක් වැළඳුවාම උන්වහන්සේගේ තිබිච්ච අර දැවිලි ගති ඔක්කොම නැතුව ගිහිල්ලා දිය කල 100කින් නෑවුවා වගේ හොඳට ශරීරය සාන්ත බවට පත් වෙන අන්න කර්මස්ථානයේ මතින්. ඉතින් කැඳ ටික වළඳලා ආසනයක් උඩට වෙලා භාවනා කරනවා. අටුවාවේ කියනවා මේ සිංහල දීපේ ගම්වල පනවල තිබෙච්ච ආසන වල ස්වාමීන් වහන්සේ නමක් රහත් නොමෙච්ච එකම ආසනයක්වත් නැහැ කියලා. දැන් හොඳට උන්වහන්සේට ඔන්න සී කල්පනාව තියෙනවා දැන් භාවනා කර්මස්ථානයෙන් යුක්තම පින්නපාත කරගෙන ආපහු විහාරයට බහිනවා. එතකොට කර්මස්ථානයේ අරගෙන ගියේ නැහැ ආපහු ගෙනා. චොම්මිනියක් කෙනා නේවහරතින පච්චාහර. මේ කර්මස්ථානයේ අරගෙන යන්නෙත් නැහැ ගේන්නෙත් මනම සිහියක් හටක් නැතුව වාසය කරන කර්මස්ථානයක් නැතුව වාසය කරන පාකතින්දිය රෝ කියලා හිතන් තමයි දේශනාවෙන් තැන්වන්නේ. සාමාන්‍ය ගේපින්තුන්ගේ ඉන්ද්‍රියන් වාගේ ඒ මට්ටමින්ම තියෙන එක සංවරයක් මොනවත්ම නැහැ. කිසිම සංවරයක් නැතුව භාවනා කර්මස්ථානයක් නැතුව අර දඩබ්බර ගතියෙන් යුක්තව පින්ඩපාත ගිහිල්ලා ආපහු එනවා මොනම කර්මස්ථානයක්වත් නැහැ. නේව හරති නපච්චාරහත් හරති කියලා පෙන්වුම් කරන්න හිතන්නේ. තුන්වෙනි පුද්ගල. ඊළඟට හතරවෙනි පුද්ගලයා හරති පච්චාහ. අර මුලින් කී හැටියට උදේ අලුයම අවදි වෙලා භාවනා කටයුතු කළා. විහාර බෝමලු චෛත්‍යයේ අමදලයේ කටයුතු කළා, පෑන් පෙරහා තබල ඔක්කොම කටයුතු කළා හිතන් විහාර මළුව ළඟට ඇවිල්ලා සිවුර පරවාගෙන අතට ගත්ත දෙයක් ගන්නවාගේ මේ කර්මස්ථානේ අරගන්න. අරගෙන පින්දපාත වඩිනවා. ගමට පින්දපාත වැඩියට කිසි කෙනෙක් එක කතාවක් බහක් නැහැ. තමන්ගේ භාවනා කර්මස්ථානයෙන්ම තමයි මේ පින්ඳ පාත වැඩිම කරන්නේ. ආපහු එනකොටත් භාවනා කර්මස්ථානෙම්ම තමයි වඩිනවා. ඉතින් මේ විදිහට කර්මස්ථානේ අරගෙන යනවා ආපහු අරගෙන යනවා. අටුවාවල සඳහන් වෙනවා පසේ බුදුරජාණන් වහන්සේලා මේ හරති පච්චාර්ථ කියන පිළිවෙලට කර්මස්ථානයේ පරිහරණය කරලා තමයි ඒ පසේ බුද්ධත්වයට පත් වෙන්නේ. සාමාන්‍යයෙන් භාවනා කරන අයටත් තමන් යන්නේනකොට කර්මස්ථානයක් මෙනෙහි කරමින් යාම ඊම ඉරියව පැවැත්වීම ආදී හැම අවස්ථාවකදීම කර්මස්ථානයක් මෙනෙහි කිරීම තමයි මේ අදහස් කරන්නේ. ඒක තමයි ගෝචර සම්පජඤ්ඤය කියන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ වදාරා තියෙන ගෝචරේ භික්ඛවේ චරත සකේ පෙත්තිකේ විසයි. මහණෙනි තමන්ගේ පිය පරම්පරාවෙන් උරුම වෙච්ච ගෝචරෙහි හැසිරෙන්නේ. කෝච භික්ඛවේ ගෝචරෝ සකෝ පෙත්තිකෝ විසයෝ තම පිය පරම්පරාවෙන් ආවා වූ ගෝචරේ මොකද්ද මානෙනි? චත්තාරෝ සතිපට්ඨාන. හතර සතිපට්ඨානයන් හිත පිහිටවාගෙන වාසය කෙනෙක්. ගෝචර සම්පජඤ්ඤය කියන්නේ හතරවෙනි එක අසම්මෝහ සම්පජඤ්ඤය. අසම්මෝහ සම්පජඤ්ඤය තමන්ගේ ජීවිතය පිළිබඳව ඉරියව් පැවැත්වීම පිළිබඳව මුලාවටපත් නැමී කටයුතු කෙරේ. දැන් වාඩි වීම, නැගිටීම, යාම, ඊම, ඇඳීම, පෙරවීම, වැළඳීම, රසිකසි කැසි කිරියාම, කතා කිරීම, නිශ්ශබ්දව හිතීම ආදී මේ දවසේ කරන ඉරියව් පැවැත්වීම හැම එකතමියනේ හොඳට සිහිනුවන පිහිටවි. කොට තමන් යන්නේනකට මේ හිත ඇති වුනහම යන්නට ඕනෑ කියලා ඉදිරියට යන්න ඕනෑ කියලා හිත ඇති වුනහම ඒ හිතේ බලයෙන් චිත්තජ වායෝ ධාතුව කියන එක ඇති වෙනවා. ඒ චිත්තජ වායෝ ධාතුව ඇති වෙලා මේ සිතුවිලි පරම්පරාව දිගට ඇති වෙනකොට අර නූල් සූත්‍රයෙන් රූකඩ නටවන්න වගේ අර හිතේ බලයෙන් ඉදිරියට පය ඔසවමින් තබමින් යනවා. ඒකට මෙතන සත්වයක් නැහැ. පුජ්‍යලයක් නෙමෙයි. මේ නාම රූප ධර්මයන් තියෙනවා. නාම රූප ධර්මයන්ගේ හේතුඵල ධර්මයන්ගේ ඇතිවීමෙන් නැතිවීමෙන් පැවැත්මක් තමයි මේ කයේ කටයුතු කියලා තේරුම් ගන්න. හැම තැනම තියෙන හේතුඵල ධර්ම. හැම ඉරියව් පැවැත්කදීම ඒ හේතුඵල ධර්මයන්ගේ ඇතිවීම නැතිවීම තමයි ප්‍රකට කරන්නේ. අන්න ඒක තමයි මේ අසම්මෝහ සම්පජඤ්ඤය කියලා කියන්නේ. සතිනේ පක්කේ නිත්‍යබ්බච්ඡන්தோ හෝති ආයතෙන්ච සතිනේ පක්කේ අවිගතපේ. සිහිනුවන පිළිබඳව ඒක පවත්වා ගැනීම පිළිබඳව බලවත් වූම දැඩි කැමැත්ත කුසල ඡන්දේ ඇති කරගන්න. ඒ ඇති කරගත්තු කැමැත්ත කුසල ඡන්දය නනමත්තා ඉදිරියටත් අරගෙන යනවා ආයතෙන්ද සතිනේපත්තේ අවිගතකේ මතමත්තේත් නනවත්වාම දිගටෝ මේ පටන් ගත්ත කුසල ඡන්දය සිහිනුවන පිහිටවා ගැනීම සඳහා දිගටම අරගෙන යනවා මේක තමයි මේ හයවෙනි කාරණය කියන්නේ ඊළඟට හත්වෙනි කාරණේ තමයි දිට්ඨි පටිවේදේ තිබ්බච්ඡන්தோ හෝති ආයතින්ච දිට්ඨි පටිවේදේ අවිගත පේන මෙතන දිට්ඨි පටිවේද කියලා කියන්නේ සම්‍යක් දෘෂ්ටිය ප්‍රමුඛ කොට ඇති මාර්ග ඥාන පහළ කරගෙන දැන් මාර්ග ඥාන පහල කර ගැනීම සඳහා බලවත් වූම දැඩි කැමැත්ත කුසල ඡන්දය ඇති කරගන්න. මම කොහොම හරි මාර්ගඵලයක් උපද ගන්නවා කියන මේ ස්ථිර අදිෂ්ඨාන ශක්තියෙන් යුක්ත වූ කැමැත්ත කුසල ඡන්දය බලවත් වූම ඕනෑකම ඇති කරගන්න. තිබ්බච්ඡන්தோ කියන්නේ යනවා. ආයතින්ට දික්ඛි පටිවේදේ අවිගත පෙර. ඒ පටන්ගත්තු අදිෂ්ඨානය කැමැත්ත ඡන්දය ඒක අඩු කරන්නේ නැතුව දිගටම අරගෙන යාම තමයි ආයතෙන්ත දිට්ඨිපටි වේදේ අවිගත ප්‍රේමෝ කියලා දේශනා. මේ හත්වෙනි කාරණා. නිද්දස වස්තු කියන්නේ මෙය සත්ත්‍ය නිද්දස වස්තුනි කියලා පෙන්වන්නේ. මේ කාරණා හතම නිද්දස භාවයට පත් කරන කාරණා හත හැටියට සරියුත් මහ රහතන් වහන්සේ දේශනා කර වදාළා. දැන් අපි නැවතත් මේ කාරණා ටික කෙටියෙන් සලකා බලමු. පළවෙනි කාරණේ තමයි ශික්ෂා සමාදානය කියන්නේ අදි සීල, අදි චිත්ත, අදි ප්‍රඥා කියන මේ ශික්ෂා තුන සම්පූර්ණ කර ගැනීම සඳහා බලවත් වූම දැඩි කැමැත්ත ඕනෑකම ඇති කරගන්න. දෙවෙනි කාරණේ තමයි ධම්ම නිසන්ති කියන මේ විදර්ශනා භාවනාව වැඩිම පිළිබඳව බලවත් වූම කැමැත්ත ඡන්දය දැඩි උමනාව ඇති කරගන්නේ දෙවෙනි කාරණේ තමයි ඉච්ඡා විනේ තිබ්බච්ඡන්දෝ තණ්හාව නැති කිරීමේ ප්‍රහාණය කිරීම පිළිබඳව තණ්හාව නැති කර ගැනීම පිළිබඳව බලවත් වූම කැමැත්ත දැඩි කැමැත්ත කුසල ඡන්දය ඇති කර ගන්නව නොනවත්වාම ඉදිරියට ගෙනියනවා ඊළඟ කාරණේ පටිසල්ලානේ තිබ්බච්ඡන්දෝ හෝති ඒකීව වෙංග ජන සමාජයෙන් ඈත් වෙලා භාවනා කිරීම පිළිබඳව බලවත් වූම කැමැත්ත ඡන්දය කුසල ඡන්දය ඇති කරගෙන ඊළඟට විරිය ආරම්භයේ තිබ්බච්ඡන්தோ වීරිය ආරම්භ කිරීම පිළිබඳව බලවත් වූම දැඩි කැමැත්ත කුසල ඡන්දය කියන එක ඇති කරගෙන ඊළඟට සතිනීපක්කේ තිප්පච්ඡන්දෝ හෝති මේ සිහිනුවන පවත්වා ගැනීම පිළිබඳව එතන අදහස් කරන්නේ සති සම්පජඤ්ඤය කියලා කලින් සඳහන් කළා මේ සිහිනුවන දිගටම පවත්වා ගන්නට ඕන. ඒක ඊටාම ප්‍රධාන කාරණයක් මේ මාර්ගයේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ හැමතැනම ඔය සති නේපක්ක කියන පද දෙක එකට එකතු කරලා සමාස පදයක් හැටියට දේශනා කරනවා කියනවා. මොකද සිහිනුවර නිතරම අවශ්‍යයි. භාවනා කරන කෙනෙකුට නිතරම අවශ්‍ය කරන එක තමයි සිහිනුව. ඒ සිහිනුවන පිහිටා ගැනීම පිළිබඳව බලවත් වූම කැමැත්ත, ඡන්දය, කුසල ඡන්දය ඇති කරගන්නට ඕන. ඊළඟට හත්වෙනි කාරණේ තමයි දිට්ඨි පටිවේදේ තිබ්බච්ඡන්தோ හෝති. එතන දිට්ඨි පටිවේද කියන්නේ මාර්ග ඥාන පහළ කර ගැනීම. ඒ මාර්ග ඥානයක් පහළ කර ගැනීම සඳහා දැඩි උවමනාව දැඩි කැමැත්ත බලවත් වූම කැමැත්ත ඒ කුසල ඡන්දයක් ඇති කර ගන්නට ඕන ඊළඟට මාර්ග ඥානයක් පහළ වුණාට පස්සෙත් ඊළඟ මාර්ග ඥානයන් පහළ කර ගැනීම සඳහා බලවත් වූ කැමැත්ත උනන්දුව ඒක ඇති කර ගන්නට ඕන මෙන්න මේ කාරණා හත තමයි නිද්දස වත්තු කියන්නේ. මුලින් කියලා දුන්නා ඒ නිගණ්ඨ පිරිස කියනවා ඒ අය මරුණාම දැන් නැවත දසවෘද්ධකට පැමිණෙන්නේ නැහැ කොහේ හරි ඉපදිලා. ඒ නිසා නිද්දස කියලා. දැන් බුදුරජාණන් වහන්සේ වදාළ මේක ශාසනයට තමයි ගැලපෙන්නේ. ශාසනය තමයි ප්‍රධාන වශයෙන් රාතන් වහන්සේ පිරිනිවන් පෑවෑම් පස්සේ නිද්දස කියන්න බෑ. නැවත දස වර්ෂයක් ආශ ලබන්නට කොහෙවත් උපදින්නේ නැහැ. ඒ නිසා නිද්දස කියන්න පුළුවන්. දස වර්ෂයක් ලබන්නේ නැහැ. රහතුන් වහන්සේලාට තමයි මේක ගැලපෙන්නේ මේ ශාසනය තමයි ගැලපෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. ඉතින් සෝවාන් සකෘදාගාමී අනාගාමී කියන මේ ශ්‍රාවකයොත් පිළිවෙලින් ගිහිල්ලා හිටන් අතෙන්ට යන්නට. එතෙන්ට ගියාම තමයි මේ නිද්දස භාවයට පත් නැවත කවදාවත් කොහෙවත් ඉපදිලා අවුරුදු 10ක් වයස ඇති කෙනෙක් වෙන්නේ නැහැ. නිද්දස කියන්නේ ඒකයි. අවුරුදු 10ක් තියා රාතුන් වහන්සේ පිරිනිවන් පෑවහම එක මොහොතක්වත් ලබන්නේ උන්වහන්සේ පිරිනිවන් පාන හැටි මුලින්ම කියලා දුන්න අර යථායන් පදීපෝ කියලා පහන නිවේගියාත්මෙන් උන්වහන්සේ පිරිනිවන් පාන. නැවත එක මොහොතක්වත් ලබන්නේ විනාඩියක්වත් ලබන්නේ. මේ අවුරුදු 10ක්. මෙන්න මේකයි මේ ශාසනයට ගැළපෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. ඉතින් පින්වත්නි දැන් අපේ කාල වේලාව අවසන් වෙගෙන යනවා. අද විශේෂ කාරණා හතක් දේශනා කළා විස්තර කළා. මේ කාරණා පුරාගෙන යනකොට බුදුරජාණන් වහන්සේ වදාරන අර නිද්දස භාවයට පත් වෙන්න පුළුවන්. පිරිනිවන් පෑවෑම් පස්සේ ආය දස වර්ෂායක කෙනෙක් වෙන්නේ නැහැ කොහෙවත්. දස වර්ෂයක්ද එක වර්ෂයක්වත් මාසයක්වත් සතියක්වත් දවසක් එක පැයක්වත් ඉන්න කෙනෙක් වෙන්නේ නැහැ. පිරිනිවන් පෑවෑම් පස්සේ අර පහන ගියා වගේ හෙළුත් ඉවර වෙලා, තිරෙත් ඉවර වෙලා පහන නිවී ගියා වාගේ සියලුම කර්මයන් ක්ෂය කිරීමෙන් නැවත එක මොහොතක්වත් කොතනවත් ඉපැත්මක් ලබන්නේ. ඒ නිසා මේ බුද්ධ ශාසනයටයි මේ නිද්දස කතාව ගැලපෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. දැන් ඉතින් කාල වේලාව අවසන් වෙනවා. හැමදෙනාම ඊටා හොඳින් ධර්ම ශ්‍රවණය කළා. මේ ධර්ම ශ්‍රවණය කිරීම ආදී කුසල බලයෙන් හැම දිනාටම ඒකා ඉක්මනින් උතුම් අමා මහ නිවන් දකින්නට හේතු වාසනාව වේවා කියන පැතුම තබා